නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ අලෝභය ගුණයක් ලෙස වඩන්නේ කෙසේද කියන කාරණාව. අපි දන්නවා අලෝභය අපට ගුණයක් ලෙස අවශ්‍ය වන්නේ ඇයි කියලා. සසරෙන් එතර වීමට, එහෙම නැත්නම් දුක නිවා ගැනීමට අපට සියල්ල අත්තරින්න අවශ්‍ය වෙනවා. සියලු දේම අත්තරින්නට අලෝභය කියන ගුණයේ අවශ්‍යතාවය ඇති වෙනවා. මේක තමයි යථාර්ථය. අලෝභය අපි ළඟ ගුණයක් වශයෙන් නැත්නම් කිසිම දෙයක් අත්හරින්න පුළුවන් කමක් නැහැ. මොකවත් අත්හරින්න නැතුව සසරෙන් එතර වෙන්න පුළුවන් කමක් නැහැ. දුක නිවා ගන්න සතරෙන් එතර වෙන එක ඇරෙන්න වෙන ක්‍රමයකුත් නැහැ. එහෙනම් මේ ධර්මතාවය මේ යථාර්ථය යම් කිසි කෙනෙකුට තේරුම් ගත්තාම එයා කල්පනා කරනවා මේ ලෝකේ මේ අත්හරින්න තින්නේ මොනවද? මම අවුවෙලා ඉන්නේ මොන වගේ දේවල් වලටද කියලා කල්පනා කරනකොට මේ ගවේෂකයන්ට ආර්ය ගවේෂකය එහෙම නැත්නම් ආර්ය පරිේශක කියන මේ හයගේ විඥාන වලට ගෝචර වෙන කාරණාවක් තමයි මේ ලෝකයේ සත්‍යයන් බැඳෙන ක්‍රම දෙකක් තියෙනවා. අල්ලගන්න ක්‍රම දෙකක් තියෙනවා. අවුවෙන ක්‍රම දෙකකුත් තියෙනවා. මේ බැඳෙනවා අල්ලගන්නවා අවුවෙනවා කියන කාරණා තුනම එක වුණාට මේ කාරණා තුන තුලම පවතින ක්‍රමවේද දෙක ඒකත් එක හා සමානයි. මොකද්ද සෑම කෙනාම එක්කෝ භෞතිකව අල්ලා ගන්නවා භෞතිකව බැඳ වෙනවා. එහෙම නැත්නම් භෞතිකව අසු වෙනවා. එහෙම නැත්නම් මානසිකව අල්ලනවා. මානසික අසු වෙනවා. එහෙම නැත්නම් මානසිකව බැඳෙනවා. එහෙනම් මේ සිතට සම්බන්ධ අල්ලා ගැනීමකුත් ප්‍රායෝගිකව කයට සම්බන්ධව අල්ලා ගැනීමකුත් කියන මේ කාරණා දෙක තමයි මේ ලෝකේ අත්හරින්න තියෙන්නේ. එහෙනම් අද අපි අනන්ත අප්‍රමාණ දක්ෂ අත්හැරීම් කරුවන් බවට පත් වෙලා තියෙනවා. අපි කියනවා දක්ෂ ගොවියෝ ඉන්නවා, දක්ෂ කුඹල් කරුවෝ ඉන්නවා, දක්ෂ පෙදරේරුවෝ ඉන්නවායි කියලා අපි අහලා තියෙනවා. මේ ආර්ය මාර්ගයේ යන ගොඩාක් ආර්ය උත්තමයෝ දක්ෂ අත්තරින්නන් බවට පත් වෙලා තියෙනවා. මොනවා සම්බන්ධයෙන්ද? මේ ප්‍රායෝගික දේවල් අත්තරීම සම්බන්ධයෙන්. ගෙවල් දොරවල් යකඩ කෑලි ඒ ඉඩම් කඩම් මේවා අත්තරීම සම්බන්ධයෙන් ඒගොල්ලෝ ගොඩාක් දක්ෂ ප්‍රවීණයෝ. හැබැයි මනසිනුත් මේක අත්තරියද ඒ විදියටම ඒකෙන් නිදහස් වුණාද කියලා බැලුවාම එතනදී අපි පරාජය පිළිගන්නවා හේතුව සිටිවිලි වලින් මේවා මොකවත් අත්තරිලා නැහැ දරුවෝ අත්හැරලා ජීවත් වෙන දෙමව්පියෝ අනන්ත අප්‍රමාණ අපට මුණ ගැසිලා තිබුණත් මගේ දරුවා මේ තැන ඉන්නවා මගේ දරුවා මෙවැනි රස්සාවක් කරනවා මගේ දරුවාට මේ වගේ වත්කම් තියෙනවා මේ වගේ අධ්‍යාපනයක් අපි ලබා දුන්නේ ඒ කාලේ කියන මේ පුරසාරම් කියන එක ಗುಣකතන කරන එක පාරට්ටු කරන එක ඔවුන්ගේ සිතිවිලි වලින් අදහස් වලින් තාම ගැලවිලා නැත්තම් ඒ කියන්නේ ඒගොල්ලෝ තාම මනසින් අත්හැරලා නැහැ කියන එක එහෙනම් ගී පැවිදි කියන දෙපාර්ශ්වයටම සසරෙන් එතර වෙන්න සියල්ල අත්හරින්නට අවශ්‍ය නම් ඒ අත්හැරීමේ ප්‍රශ්නය පවතින්නේ භෞතික මානසික කියන මේ ක්‍රමවේද දෙක තුල නම් මේ දෙකෙන්ම නිදහස් වෙන්න ලෝභය අනිවාර්ය ගුණයක් ලෙස වඩන්න සිද්ධ වෙනවා මොකද්ද මේ ලෝභය කියලා කියන්නේ මේ හැමදේම අත්හරිනවා කියන ලෝභය කිසිම දෙයකටම අවුෙන්නේ නැතුව ඉන්නවායි කියන ලෝභය ඒකාන්ත වශයෙන්ම නිවෙනවා කියන ලෝභය අපි තුල ඇති වෙන්නට ඕනේ. එතකොට තමයි මේ අලෝභය කියන ගුණේ වැඩෙන්නේ. අපි අද ලෝභ වෙලා තියන්නේ මේවා අයිති කරගන්න නෙමෙයිද? මේ වත්කම් වැඩි කරගන්න නෙමෙයිද? තියෙන ජීවිතය වඩා වඩා සැපවත් සුඛෝපභෝගී කරන්න නෙමෙයිද මේ ලෝභය වඩන්න වඩන්න අර ලෝභය නැති වෙලා යනවා ඒ කියන්නේ අපේ ආර්ය ජීවිතය පිරියනවා නිවන් දකින්න තාක්කල් අපි තුළ ලෝභය තිබිය යුතුයි. හේතුව අපි දන්නවා රාහත් වෙනකම්ම ලෝභ දේශ මොහ නැති වෙන්නේ එහෙනම් ඒ ලෝභය තිබිය යුත්තේ කුමන ආකාරයටද කියන එක පිළිබඳ අවබෝධය අපට තිබිය යුතුයි. ඒක තමයි කිසිම දෙයකට මං අහුවෙන්නේ නැහැ කියන ලෝභය අපි තුළ තිබිය යුතුයි. කිසිම දෙයකට අහුවෙන්නේ නැතුව පරිභෝජනය කිරීමේ ඒ දක්ෂකම, ඒ දක්ෂකමේ ලෝභය අපි තුළ තිබිය යුතුයි. හැමදේම යථාර්ථය දැනගෙන පරිභෝජනය කරන ඒ මානසිකත්වය අන්න ඒ මානසිකත්වයේ ලෝභය අපි තුල තිබිය යුතුයි. මේ වගේ ආර්ය ලෝභයන් අපි තුල තිබෙන්නට ඕනේ. හේතුව තාම අපි සයුරේ ගමන් කරනවා. එහෙනම් සාගරයේ කිමිදෙන කෙනෙකුට සාගරයේ තාම ගමන් යන කෙනෙකුට ඒ සාගරෙන් එතර වෙන තාක්කල් එයාට ඔරුවයි අබලයි අවශ්‍යයි නැත්නම් එයා එරෙනවා ඔරුව කියලා කිව්වේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට අබල කියලා කිව්වේ ඒක තුලේ ලබාගත් කමඨානට එහෙනම් සද්ධර්මයේ ශ්‍රවණය කරලා කමඨාන් වැඩුවේ නැත්නම් කෙලෙස් ප්‍රවීණ කරන මේ ಗುಣධර්ම වැඩුවේ නැත්නම් එයාට අනිවාර්යයෙන්ම කුණාටු වලට අසු වෙන්න ජල ගැල්ම වලට ඒ අසු වෙන්න එහෙම නැත්නම් ඒ වතුරට යට වෙලා මැරෙන්න සිද්ධ වෙනවා අනන්ත අප්‍රමාණ ඔරුව පාලනය කරගන්න බැරුව ගිලිච්ච කට්ටිය අපි අහලා නැද්ද අබල හතරිලා අවුරුදු ගණන් මාස ගණන් මිනිස්සු අතුරුදාම් වෙලා අතරමං වෙලා අපි ආලා නැද්ද? එහෙනම් අපේ ජීවිතවල මෙවැනි ප්‍රශ්නේ තියෙනවා. අලෝභයේ ගුණයක් ලෙස අපි වඩන්නේ මේවා අත්හරින්න ඕන නිසා, මේකෙන් නිදහස් වෙන්න ඕන නිසා. එහෙනම් අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ අලෝභයේ ගුණයක් ලෙස වැඩුවාම අනාගාමී වෙනවලු. භාග්‍යතුන් වහන්සේකට පොරොන්දු වෙනවා අප වෙනවා යම් කිසි කෙනෙක් මේ ලෝභය නිරෝධ කළා නම් ලෝභය කියන අකුසල මූලය ප්‍රවීණ කළා නම් එයා අනාගාමී වෙනවට අප වෙනවයි කියලා තථාගතයන් වහන්සේ පොරොන්දුවක් දී තිබෙනවා එහෙනම් ඒ පොරොන්දුවට අනුව මේ ලෝභය අලෝභය කරගෙන අපි කොහොමද අනාගාමි වෙන්නේ කියලා කල්පනා කරනකොට අනාගාමි කියලා කියන්නේ ඒ සතර සතිපට්ඨානයේ තියෙන තුන්වෙනි ඒ පුරුදු පුහුණු පාඨමාලාව. එහෙම නැත්නම් තුන්වෙනි පන්තිය. ඒකට අපි කියනවා ධම්මානුපස්සනාව කියලා. අපි දන්නවා අනාගාමි උත්තමයෙන් ලෝභය ප්‍රවීණ කරලා අනාගාමි වුණත් මෝහය නිරෝධ කරලා අනාගාමි වුණත් ද්වේෂය නැති කරලා අනාගාමි වුණත් මේ තුනෙන්ම එයාගේ තියෙන සියුම් මානසිකත්වයක් නේද? මේ කියන සෑම කෙලෙසයක්ම තියෙනවා සියුම් ලෙස සිටිවිලි වශයෙන්. එහෙනම් අපේ සිටිවිලි වල සියුම් ලෙස පවතින නම් ඒ සියුම් ලෙස පවතින මානසිකත්වයේ තියෙන ධම්මානුපස්සනාවේ නේද? එහෙනම් ධම්මානුපස්සනාව තුළින් කොහොමද මේ ලෝභය පවතින්නේ? ඒක අලෝභය කරන්නේ කොහොමද කියන කාරණාව අපි දැනගත යුතුයි. අපට මේ භවයේ අනාගාමි වීමේ අවශ්‍යතාවය තියෙනවා නම් අපි මේ ලෝකයේ දිහා බලනකොට අපට පේන සෑම දෙයක්ම අපි අපේ කරගන්න අයිති කරගන්න උත්සාහ කරනවා නේද? අනුන්ගේ ළමයි අනුන් අදාගත්ත ළමයි ඒගොල්ලෝ කන්න බොන්න දුන්නේ උගන්වන්නේ ඔක්කොම ඒගොල්ලෝ වියදම් දරන්නේ නමුත් දකින දකින ළමයා මුද්ද දාගන්න ඒ ළමයා බැඳ ගන්න අදාස් පාල වෙන්නේ නැද්ද අද අනන්ත ප්‍රමාණ රාගෙ තියෙන මිනිසුන්ට බැඳලා හිටියත් කමන්නේ අත්හැරලා හිටියත් කමන්නේ අනේ මේ වගේ ලස්සන කෙනෙක් ඉන්නවා මේ වගේ සුදුවට ඉන්නවා මේ වගේ උස මාතට කොච්චර හොඳද කියලා රාගික හේතු නිසා දකින දකින බවලත් අයගේ ඉමිකාරත්වය ගන්න උත්සාහ කරන්නේ නැද්ද දකින දකින ගෙවල් අපි අයිති කරගන්න හදන්නේ නැද්ද? මේ වගේ ගෙවල් අපිටත් අදන්නට ඕනේ අපටත් අනාගතයේ මෙවැනි ගෙයක් හිමි වෙන්නට ඕනේ කියලා දකින දකින ගොඩනැගිලි වල අයිතිවාසිකම් අපේ සිත කියන්නේ නැද්ද? වාහනයක යන ගමන්ම අනිත් වාහන දිහා බල අපරාධේ අර වාහනේ ගන්න තිබුණා ටිකක් ඉක්මන් වුණා මේ වාහනේ ගන්න තිබුණා කවදාරි මම මේක විකුණලා අර වගේ වාහනයකට යනවයි කියලා මේ යන ගනුනුත් යන්නේ වාහනයක ඒ තවත් වාහන බල බලා කෙලහලක් නැද්ද මේ වගේ දුර්වලකම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ තියෙනවා ලෝභ දේශ මොහ රාග වෛර වලින් අපි දැක්කා මේ ලෝභය කියන එක අයිති කර ගැනීම තුල විඳීම තුළ එහෙම නැත්නම් පාලනය කිරීම තුළ පවතිනවා කියලා මේ අකුසල මූලයේ මනාකොට තේරුම් අරගෙන නිවැරදි කරගන්නට ඕනේ මේ සසර දුකෙන් එතර වීමට නම් එහෙනම් ලෝභයේ පළවෙනි පියවර දැක්කා සම්මා දිට්ඨි පියවර තමයි මේ හැම තැනම අයිති කරගන්න යනකොට මට අයිති වෙන්නේ බඩු මුට්ටු නෙමෙයි මිනිස්සු නෙමෙයි ලෝභයයි මට අයිති වෙන්නේ යම්කිසි කෙනෙක් කාන්තාවක් අයිති කරගත්තාම එයාට හිතෙනවා මම මේ කාන්තාව අයිති කරගත්තා කියලා නෑ ඒ කාන්තාව කෙරෙහි තිබිච්ච ලෝභය එයා අයිති කරගත්තා යම්කිසි කෙනෙක් කියනවා වටිනාම තැනක ඉඩමක් ගත්තා හරි අමාරු එතන ඉඩම් ගන්න බොහොම අමාරුවෙන් අඳුරන කට්ටිය කීප දෙනෙක් කරා ගොඩාක් මාන්සියලා අවුරුදු ගාණකට පස්සේ මං එතනින් ඉඩමක් ගත්තයි කියලා කියනවා. එයා ගත්තේ ඉඩම නෙමෙයි. ඒ ඉඩම පිළිබඳ තිබිච්ච ලෝභයයි අයිති කරගත්තේ. එහෙනම් මේ විදිහට අපි පාවිච්චි කරන අත් දුරකථනයේ ඉඳලා දාන සෙරප්පු දෙකේ ඉඳලා ඇඳ ගන්න හැඳුම දක්වාම අපි හැම දෙයක්ම ලෝභයක් නෙමෙයිද මේ නඩත්තු කරන්නේ විසිකරන දේවල් වලට අලෝභය තියෙන නිසා ඒක පරිභෝජනයෙන් ඈත් කරනවා හැබැයි මේවා විසි කරන්නේ නැතුව අතගගා පරිස්සම් කරන්නේ සෝදලා පිරිසිදු කරගන්නේ ලස්සනට නවලා ඉබල බලලා ඒවා නැවත අල්මාරි පෙට්ටගම් වල දාලා වාලා තියාගන්නේ මේවා හැමදේ තුළම ලෝභය තියෙන බව ඔප්පු කරමින් නේද අපි ජීවත් වෙන මේ පරිසරය තුළ අපි ගත කරන සෑම මොහොතක් වල අපි මේ ලෝභයෙන් පසු වෙනවා. ලෝභයත් එක්ක තමයි ජීවත් වෙන්නේ කියන එක අපිට තාම තේරුම් ගන්න බැරි වුණා. හැම තැනම අපි නඩත්තු කරලා තියන්නේ ලෝභය. ඒ හැම ලෝභයක්ම අපි වින්දනය කළාට පස්සේ අයිති කරගත්තාට පස්සේ ඒක පාලනය කළාට පස්සේ ඒක නඩත්තු කිරීමේ අවශ්‍යතාවයක් ඇති වෙනවා. ඒ නඩත්තු කිරීමේ අවශ්‍යතාවය නිසා දකපු දේවල් අමතක කරන්න කැමති නෑ. ඇයිච්ච දේවල් අමතක කරන්න කැමති නෑ. කාපු දේවල් අමතක කරන්න කැමති නෑ. ස්පර්ශයෙන් ලැබිච්ච දේ අවුරුදු ගණනාවක් කළත් තාම ඒක හිතලා හිතලා විඳිනවා. ඒ කියන්නේ මේ ලෝභය දීර්ඝකාලීනව විඳීමේ ඒ නඩත්තුවක් අපි තුල තියෙනවා. මෙන්න මේ දුර්වලකමත් මේ වෙනකොටත් අපි ළඟ තිබුණා. දැන් මේ දුර්වලකම් දෙකම තේරුම් ගත්තාට පස්සේ දැන් අපි ළඟ තවත් දුර්වලකමක් තියෙනවා. මේක අපි කවදාවත් තේරුම් ගත්තේ නැති එකක්. සමහර විට තේරුම් ගත්තනම් අදාගන්න බැරි වෙච්ච එකක්. ඒක තමයි ධම්මානුපස්සනාවට අනුව අපි තුල පවතින ලෝභය. යම් කිසි කෙනෙකුට අපි සිවුරක් දුන්නාම ඒක උන්වහන්සේ අරගෙන කියනවා මට දැනටමත් තුන් සිවුරයි පාත්‍රය තියෙනවා. හැබැයි මේක කඩ එකක් මේක රුපියල් 40000ක් විතර වටිනවා. ඒ නිසා දෙන්න මේකත් මං තියාගන්නවායි කියලා මේක කාට හරි සුදුසු කෙනෙකුට දෙනවා. කාට හරි මේක පරිභෝජනය කරන්න පුළුවන් කෙනෙකුට පූජා කරනවා. එහෙම නැත්නම් කවදාරි දවසක එකක් අයින් කරනකොට මම මේක ගන්නවයි කියලා ධර්මානුකූලව හිතනවා. හැබැයි ඒ ධර්මයේ තුලත් එයා ලෝභයක් නඩත්තු කරනවා කියලා එයා දන්නේ නැහැ. අපිට සබන් අවශ්‍ය නැහැ. නමුත් හම්බෙන හම්බෙන සෑම සබන් කැටයක් මත ගන්නවා. මොකටද සතර දිබ්බාගේ සංගයට? අල්මාරි ගණන් සබන් පිරීලා, බැරල් ගණන් සබන් පිරීලා, සීනි, මුට්ට ගණන් ලොරි ගණන් පිරීලා ඇයි මෙච්චර එකතු කරන්නේ අපට නෙමෙයි සතර දිබ්බාගේ සංඝයාට සතර දිබ්බාගේ සංඝයා වෙනුවෙන් කියන මේ ධර්ම කාරණාව තුළින් අපි දැන් ලෝභයක් නඩත්තු කරන්නේ නැද්ද ධර්මයේ තුලත් අපි ලෝභයක් නඩත්තු කරලා අපි වෙනුවෙන් නෙමෙයි සතර දිබ්බාගේ සංඝයාට කියලා හැමතැනම නටමුන් අදලා ඒවා ලස්සනට උණු ගාලා ඒ හැමදේටම ඉබ්බෝ දාලා යතුරු කරලා කතේ තියාගෙන දැන් අපි මේක සතර දිබ්බාගේ සතර දිබ්බාගේ කියලා මේකේ මුරකාරයා වෙලා නැද්ද? මේම ලෝභයක් නඩත්තු කරන්නේ නැද්ද? මෙන්න මේ වගේ මානසිකත්වයන් අපි තුල තියෙනවා අපි මේවා තේරුම් අරගෙන නිවැරදි කරන්නට ඕනේ ධර්මය ධර්මයේ තුලින් මායя ධර්ම මායя වශයෙන් ඇවිල්ලා අපිය මුලා කරමින් පවතිනවා මේ වෙනකොටත් අපි මුලා වෙලා ඉවරයි මායයට ආක්‍රමණය වෙලා ඉවරයි ධර්මකාරණා තුලින් ලෝභ දේශ මොහ වඩනවා මේවා අපට තාම තේරුම් ගන්න බැරි වෙලා සමහර දේවල් ඇයෙනවා. ඒ ඇයෙන දේ තුලින් අපි කල්පනා කරනවා මේක ඇයෙන්නේ නම් නැත්ගීත වාදිත මේක සින්දුවක් තමයි. නමුත් මේක තුලින් මම බැඳෙනවද? මේක තුලින් රාගය ඇදෙනවද? මේක තුලින් ද්වේෂය ඇදෙනවද? මේක පරිස්සම් කරලා හදන්නට ඕනේ. මේ තුලින් මගේ අඩුපාඩු හදන්න ඕනේ කියලා එයා සින්දුව ශ්‍රවණය කරගෙන එයාගේ අඩුපාඩු ගවේෂණය කරනවා. හැබැයි අඩුපාඩු හදන එක කෙසේ වෙතත් නැත්ගීත කියන සීලය කැඩෙනවනේ. දැන් ඒ අඩුව හදන්නේ කවුද? එහෙනම් මේ විදිහට අපේ අඩුපාඩු පරික්ෂා කරන මොහාවෙන් එහෙම ධර්ම සිටිවිලි වලින් අපි අනන්ත අප්‍රමාණ මායයට කොටු වුණා. සමහර අවස්ථාවලදී ආහාර පාන ගන්නකොට ආහාර පාන ගන්නකොට ඒ රස දැනෙනකොට අපට හිතෙනවා පමණ නම් මෙච්චරමයි. නමුත් වැඩිපුර ගන්නවා සතරමා භූතනා පුද්ගලයේ සත්වයක් නැත්තම් වැඩිපුර ගත්තට කෝ ඇවත් වෙන්න මිනිස්සෙක් ඉන්න එපාය. ඒක rahat වෙච්ච කෙනෙක්ට නේද මේ ප්‍රශ්නේ අදාළ නමුත් අපි මේ වගේ පුතෙජන ස්වභාවයක ඉඳගෙන අපට ආල් සේරුවක් විතර බත් කන්න ඕන වෙනකොට කෙසෙල් ඇවරියක් විතර කන්න ඕන වෙනකොට කිරිපැණි අට්ටියක් විතර කන්න ඕන වෙනකොට අපි ධර්මානුකූල ලෝකයක් හදනවා පුද්ගලයේ සත්වයක් නැත්නම් පමණ දැනගෙන කන්න කෙනෙකුත් නැහැ. පමණ අයිමි කරගෙන කන්න කෙනෙකුත් නැහැ. එහෙනම් කොහොම කයවත් ප්‍රශ්නයක් නැහැ. කොයි විදිහට පරිභෝජනය කළත් කමක් නැහැ. පුද්ගලයේ සත්වයක් නැහැ කියලා හිත රවට්ටාගෙන ධර්මානුකූලව සිත රවට්ටගෙන අපි මේ දේවල් පරිභෝජනය කරනවා. ඒ තුලින් ලෝභයක් නඩත්තු කරනවා. අනන්ත අප්‍රමාණ අපි මේ වගේ දේවල් කරලා තියෙනවා. අපි දන්නේ නැහැ. අපි මේ ධර්මානුකූල සිතලා අපි මේ කරන්නේ නැවත නැවත කෙලෙස් වලට මුලා වෙන එකක් කියලා. අපි දන්නේ නැහැ අපි මේ ජීවත් වෙන පරිසරය තුළ මේ සෑම නාම රූපයක් තුළින්ම අපි ආර්ය මාර්ගේ නෙමෙයි වඩලා තින්නේ අනාර්ය මාර්ගය කියන එක. අපගේ පරිසරය අපිය පොඩ පොඩ විනාශයට එක්කගෙන යනවා. අපි දවස ගානේ කෙලස් එක ක්‍රමානුකූලව අනාර්ය කෙනෙක් බවට පත් වෙනවා. මේ අවබෝධය අපට නෑ තේරුම් ගන්න. අපි කතා කරලා කතා කරලා කතා කරලා බැරි ගෑයිලා බලනකොට කතා කරලා තියෙන තරමක් කතා කරලා තියෙන අනවශ්‍ය දේවල් මුසාවාද පරුසාවාච පිසුනාවාච සම්පප්පලාප භාග්‍යතුන් වහන්සේ අපට අවවාදයක් දීලා තියෙනවා දෙතිස් කතා වලින් වැළකෙන්න කියලා. කතා කරන තරමක් අපි කතා කරන්නේ දෙතිස් කතා නේද? උදේ කකා ඉන්න ගමන් කතා කරනවා දවල්ට මොනවද දන්නේ උයන්නේ දවල්ට මොකක්ද දන්නේ ව්‍යංජන මේ විදිහේ කතා අපි ළඟ නැද්ද ඉතින්ලා උදේ ලැබිච්ච එක කාලා ඉවර නැහැ ඒක කන ගමන දවල් එක ගැන කතා කරනවා රෑ එක ගැන කතා කරනවා අද දවල් දානේ වළඳලා එට දවල්ට හම්බෙන දානේ ගැන අපි සාකච්ඡා කරන්නේ නැද්ද අපේ අඩුපාඩු කොච්චරද අපි හිතනවා මේක සාසනික කටයුතු කියලා නෑ මේ ඔක්කොම ධර්මානුකූල සාසනික කටයුතු වශයෙන් අපි ලෝභයක් කෑදරකමක් අපි නඩත්තු කරනවා එහෙනම් මේ වගේ දුර්වලකම් අපි තුල තියෙනවා. අපේ දිව තාම සම්මාවට එකඟ නැහැ. සම්මා වාචාවයට උරු වෙලා නැහැ. එයා සම්මා වාචාව කියලා එකක් කරන්නේ මිත්‍යා වාචාවක් තමයි. අපේ වචනවල අපි අනන්ත අප්‍රමාණ අපේ ಗುಣ සම්බන්ධ කරන්නේ නැද්ද? කතා කරගෙන ඉන්න ගමම අපි කියන ඒ කාලේ හරියට සමාධිය වැඩුණා. දැන් තමයි ටිකක් අපිට කාර්යබහුල නිසා වැඩෙන්නේ නැත්තේ. ඒ කියන්නේ මම සමාධිය වඩපු කෙනෙක් කියන එක නෙමෙයිද කියන්නේ. මම ඕගොල්ලන්ට කලින් සමාධිය වඩාගත් කෙනෙක් කියන එක නෙමෙයිද ඔප්පු කරන්න හදන්නේ. ඒ කාලේ මං තාපසයෙක් කියන එක නෙමෙයිද දැන් නොකිය කියන්නේ. එහෙනම් කතා කරන වචනය තුලත් අපි ලෝභයක් නඩත්තු කරනවා මේ දුර්වලකම් අපි නිවැරදි කරන්නේ නැත්නම් මේ අඩුපාඩු හදා ගන්න නැත්නම් කවදද අපි නිවන් දකින්නේ මේ විදියට හැමදාම ඉපදිලා ඉපදිලා හැමදාම බනාගෙන ඉන්න තම අපට වෙන්නේ කවදාවත් අඩුව හැදෙන්නේ අපි අඩුව හදන ආර්ය ශ්‍රාවකය වෙන්නට ඕනේ අසන්නන්ට වඩා ක්‍රියාත්මක වෙන්නන් ಗುಣ වඩන්නන් වශයෙන් අපි පෙනී සිටින්නට ඕනේ තාම අපි පුරුදු වෙලා ඉන්නේ ආගෙන ඉන්න අපේ චර්යාවල මොනතරම් අපි ධර්මමාන්නයක් තියනවද? අපේ සංවරභාවය අපි පෙන්නනවා අපේ සීලය පෙන්නනවා ඒ පෙන්වීම තුළින් මාන්නයක් උඩඟුවක් ආහංකාරයක් හදන්නේ නැද්ද අපේ චරිතයට වටිනාකමක් හදාගන්න මාන්සි වෙන්නේ නැද්ද ඒක තුළින් අපි ලෝභයක් නේද නඩත්තු කරන්නේ එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ අපි මේ නඩත්තු කරලා තියෙන්නේ ලෝභය ධර්මානුකූලව අපි ලෝභයක් නඩත්තු කරනවා මේක අනිත්‍ය වෙනුවෙන් කරන්නේ අනිත්‍ය වෙනුවෙන් කරන්නේ ඒ අය කරගන්න එපා අපිට තියෙන ප්‍රශ්නය මොකද්ද අසනීපය මොකද්ද නැති අයට අවශ්‍යතාවයක් නැති අයට හදලා තියන්න මේක අර අර හොටෙල් වල කෑම හදනවා වගේ නෙමෙයිද එන භෝජනාගාරයක එන මිනිස්සු වෙනුවෙන් කෑම හදනවා එන කට්ටිය කවුද කියලා ඒගොල්ලෝ දන්නේ ආවොත් දෙන්න කියලා කෑම හදනවා එන එන කෙනාට බෙදනවා ඒ වගේ වැඩපිළිවෙලක් නෙමෙයිද අපි මේ කරන්නේ එනකන් ඉන්නේ නැහැ එන්න කලින් කෑම හදනවා වාගේ මිනිස්සු කවුද මාන වෙන්නේ කවුද සතර දිබ්බාගෙන් වඩින්නේ කවුද කැපකරු දායක මාත්‍ය වශයෙන් එන්නේ මොකවත් දන්නේ කැපකරු මාත්‍යෙක් නෑ බයි කැපකරු මාත්‍යට කුටියක් තියෙනවා සතර දිබ්බාගෙන් කවුරුත් වැඩලා කුටි තියෙනවා 70ක් විතර. හැබැයි ඉන්නේ 7-8 දෙනයි. එහෙනම් සතර දිබ්බාගේ සතර දිබ්බාගේ කියලා අපි විශාල පාරාදීසයක් ගොඩනගලා නේද? තුසිතයක් යාමයක් තාවතින්සයක් ගොඩනගලා හේතුව අපි හිතනවා මේක සාසනයට කරන්නේ නෑ සාසනයට කරනවා කියන ධර්මයට මුලා වෙලා අපි අපට ලෝකයක් නිර්මාණය කරලා අපට වත්කම් වැඩි කරගෙන ඒක තුලින් ලෝභයක් නඩත්තු කරනවා මේ අඩුව දුර්වලකම අපි අදා ගන්නට අවශ්‍යයි එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ දෝෂ තියෙනවා. අනන්ත අප්‍රමාණ වැරදිච්ච තැන් තියෙනවා. ඒවා තාම අපි නිවැරදි කරලා නැහැ. ඒවා නිවැරදි කරන්න එපාය. මාර්ගඵල නිවන් අවබෝධ වෙන්න සිටිවිලි වල මොනතරම් අපි ධර්ම මාර්ගයට අවු වෙනවද රාගයක් ඇති වුණා රාගයක් ඇති වෙන බව දැනගෙන 100න් ඉන්නවා 100න් ඉන්න එක නම් ශ්‍රේෂ්ඨයි ඒක තථාගතයන් වහන්සේගේ ධර්මතාවයක් හැබැයි 100න් ඉඳගෙන එයා කරන්නේ මොනවද අර රාගය නැවත නැවත මෙනෙහි කිරීමක් නෙමෙයිද දැන් එයා මෙනෙහි කරන්නේ 100 නෙමෙයි රාගය එයාට රාගය අමතක කරන්න බෑ ඒ මන්න ඇතිවෙච්ච ඒ රාගික චේතනාව යට අයින් කරන්න බෑ. ඒකට යට කැමැත්ත පාළ වෙලා නැහැ. එයාට ඕනේ රාගය හොඳට විඳින්න. ඒ නිසා එයා සීය පවත්නවායි කියලා රාගයේ සීයෙන් බලාගෙන ඉන්නවායි කියලා පැය ගාණක් රාගය මෙනෙහි කරලා මෙනෙහි කරලා Tamange ලේ කුපිත වෙලා රාගය දරා ගන්න බැරි වෙලා පස්සේ තෘෂ්ණාවට ආක්‍රමණය වෙලා එයා තෘෂ්ණාවට ඊළා වෙලා යනවා. මෙන්න මේ විදියට අනන්ත අප්‍රමාණ අපි කෙලෙස් වලට අවු වෙලා නැද්ද? රාගයෙන් ජයගත්ත තාපසයෙක් හිටියා. ඒ තාපසයාගෙන් ගිහිල්ලා ඇහුවා ස්වාමිනේ ඔබ වහන්සේ රාගය ජයගත්තේ කොහොමද කියලා. එයා කිව්වා රාගයෙන් ජයගන්න මං රාගයත් එක්ක සටන් කරන්න එපාය. මං සටන් කළේ නෑ. රාගයත් එක්ක කිසිම ගනුදෙනුවක් කළේ නෑ. ඕක තමයි මං පාවිච්චි කරපු ඒ පිළියම කියලා කිව්වා. එතකොට තමයි මිනිසුන්ට කල්පනා වුණ ඇත්ත නේනම් අපි මේ සටන් කරලා පරාජය කරන්න හදනවයි කියලා කියන්නේම අපිට ප්‍රශ්නයක් තියෙනවා. රාගය පිළිගඳ පටිගයක් තියෙනවා. එහෙනම් වෑයම් කරනවා නම් පීඩනවා නම් ඒ කාන්ත වශයෙන් යා සසරෙන් එතර වෙන්නේ ඒ ධර්මතාවය මෙතන තියෙනවා. ඒ තාපසයන් ආනවා ස්වාමිනී කොහමද ඔබ වහන්සේ සටන් කරන්නේ නැතුව ඒකට කිසිම ගනුදෙනුවක් කරන්නේ නැතුව ඒක ඒකෙන් නිදාසුනේ නිරෝධ කරගත්තේ කියලා වුවාම එයා කියනවා රාගයක් කියලා එකක් දැනෙනකොටම ඒ සිතවිල්ලෙන් අයින් වෙනවා. ඒකට කිසිම දෙයක් හිතන්න යන්නේ නැහැ. රාගයට අදාළ දේවල් කතා කරන්නේ රාගයට අදාළ දේවල් අහන්න යන්නේ රාගයට අදාළ දේවල් බලන්න යන්නේ රාගයට අදාළ දේවල් මෙනෙහි කරන්න යන්නේ නැහැ රාගයට අදාළ පරිසරය හදන්නෙත් නැහැ මෙන්න මේ විදිහටයි මම රාගයට සටන් නොකරම ජයගත්තේ අද අපි දන්නවා තනි වුණොත් රාගය ඇති වෙනවා. ඒත් අපි කැමැති උදකලා වෙන්න. තවත් කෙනෙක් එක්ක ඉන්න කැමැති නැහැ. අපේ රාගය පිනව ගන්න බෑ. අපිට රාගිකව ඇසිරෙන්න බෑ. ඇයි තවත් කෙනෙක් ඉන්නකොට බාධාවයි. පුළුවන් තරම් උදකලාවට කැමැති. ඒ උදකලාවට කැමැති වෙන්නේ rahat වෙන්න නෙමෙයි, ಗುಣ වඩන්න නෙමෙයි. අපට ඕන විදිහට රාගය විඳින්න, අපට ඕන විදිහට තෘෂ්ණාව විඳින්න. උදකලාවේ නේද අපේ ලෝභය අපට විඳින්න පුළුවන්. උදකලාවේ නේද අපට ඕන විදිහට ඉතුවාකාරකමෙන් උඩඟුකමෙන් අනාරි හරි විදිහට ජීවත් වෙන්න පුළුවන්. එහෙනම් මේ උදකලාව ඉල්ලන්නේ ಗುಣ වඩන්න නෙමෙයි කෙලෙස් වඩන්න. මෙන්න මේ දුර්වලකම හදන්නට ඕනේ. අපි දන්නවා කරවල වෙනකොට රාගික සිතුවිලි එනවනම් රාගික ඇඟින් පාළ වෙනවනම් ඇයි දැන් විදුලියක් දැල්ුවාම හරියන්නේ නැද්ද? පානක් දැල්ලලා ආලෝකමත් කරාම ඒ මානසිකත්වය වෙනස් වෙන්නේ නැද්ද? අපි කැමති නෑ. ඇයි රාගේ නැති වෙනවා, ద్వේෂේ නැති වෙනවා. එහෙනම් තව තවත් කරවල වෙන්නට ඕනේ. රාගය හොඳට මාව ආක්‍රමණය කරන්නට ඕනේ. රාගයෙන් මම මත් වෙන්නට ඕනේ. රාගයේ වින්දනය මට ලැබෙන්නට ඕනේ. එහෙනම් තව තවත් ආලෝකේ නැති කරලා කරවල වෙලා, කට්ට කරවල වෙලා රාග රාගයට වුණාට පස්සේ දැන් ආලෝකයට කැමති. ඇයි? රාගේ සංසිඳිලා ඉවරයි. මේ වගේ දුර්වලකම් හදන්න නැතුව කොහොමද රාගේ නැති වෙන්නේ? රාගික දේවල් මෙනෙහි වෙනකොට අපේ ශරීරය ඇඟින් පහළ වෙනවා රාගය වැඩි වෙලා ඒක සංසිඳනකම් අපට දරා බැරි මානසිකව විකෘති වෙනවා අපි මොකටද පළවෙනි සිතුවිල්ලෙදිම ඒක නිදාස් නොවන්නේ පළවෙනි චේතනාව එනකොටම මේක අවසන් වෙන්නේ අන්න අතනින් අනන්ත අප්‍රමාණ අපේ රාගයට අසු වෙලා බැරිගැයිච අවස්ථාවල ඒ අත්දැකීම් නැද්ද? ඒ විඩාව ඒක අපේ මතකේ රැඳිලා නැද්ද? එහෙනම් මෙච්චර මතකයන් අපිට තියෙනවා මේ වගේ දුර්වලකම් වල අත්දැකීම් අපිට තියෙනවා පළවෙනි සිතවිල්ල එනකොටම ඒකෙන් නිදහස් වෙන්නේ සිතවිලි 500ක් විතර කල්පනා කරලා කල්පනා කරලා උම්මත්තකේ කුණාට පස්සේ ගිහිල්ලා ගුරුවරයාට කියනවා ස්වාමිනී රාගය වැඩි මේක නිදාස් කරන්න මට උදව් කරන්න උදව් කරන්න තියෙන එකම උදව්ව තමයි එයාව හොඳ ගලක ගැට ගාලා තියලා හොඳට තඩි බාන එක. ඇයි පළවෙනි සිතවිල්ල එනකොට එයා දැනගන්න එපාය මේක ඉවර වෙන්නේ ආවල් තැනෙන් රාගයෙන් මත් වෙලා එහෙනම් ඒකෙන් නිදාස් වෙන්න දක්ෂකම් නැතුව කැමැත්තෙන් සිතවිලි ගණනාවක් ඇති කරගෙන ලේ ටික කෝප කරගෙන මනස සම්පූර්ණම රාගයෙන් මත් කරලා විකෘති කරගෙන අරගෙන දැන් කොහොමද මේකෙන් නිදහස් කරන්නේ? එහෙනම් දැන් දඬුවම් දීලා යථාර්ථය තේරුම් කරලා තමයි එයාට ඒක තේරුම් කරන්න වෙන්නේ. එහෙනම් යම්කිසි කෙනෙක් මේ වගේ රාගික දේවල් වලින් නිදහස් වෙන්න කැමති නම් එයා එක සිටිවිල්ලක් එනකොටම ඒකෙන් නිදහස් වෙනවා නම් එයා රාගය නිරෝධ කරනවා ඒකාන්ත වශයෙන්ම අනාගාමි ඵලය ලැබෙනවා යම්කිසි කෙනෙක් රාගය නිරෝධ කරන්න නම් රාගයට අදාළ පරිසරය හදන්නේ නැහැ. ඒ පරිසරයේ සම්පූර්ණ විරාගයට ගැලපෙන විදිහට හදනවා. ඒ දක්ෂකම යා තුළින් ඇති වෙනවා. නමුත් අපි මේවා කූඩාරම් වාගේ ගාගෙන සම්පූර්ණ වාගෙන එක සිදුරක්වත් නැහැ කිසිම තැනකින් බලන්නවත් බෑ කිසිම ආලෝකයක්වත් නැහැ මේවා ඔක්කොම අටවන්නේ අපට රාගය සංසිඳන්න නෙමෙයිද කෙලෙස් වලින් අපිට ඒ තෘප්තිය ලබන්න නෙමෙයිද එහෙනම් අපි කෙලෙස් වලට කැමති කෙනෙක් අපි ඉන්න පරිසරයෙන් අපි ඒක ඔප්පු කරනවා. අපි ඉන්න ජීවිතයෙන් ඔප්පු කරනවා. අපේ චර්යාවලෙන් අපි ඒක ලෝකෙට පෙන්නනවා. ඒවා සංගවන්න කිසිම දෙයක් නැහැ. අපි දිහා දැක්කා මිනිසුන්ට පේනවා. මෙයා රාගය සංසිඳවන්නද මේ පරිසරය හදලා තියෙන්නේ. ලෝභය සංසිඳවන්නද පරිසරය හදලා තියෙන්නේ. ද්වේෂය සංසිඳවන්නද පරිසරය හදලා තියෙන්නේ. ඒ කුටිය දිහා බැලුවාම කාමරේ දිහා බැලුවාම එයා ජීවත් වෙන ජීවන රටාව දිහා දැක්කාම එයා මෝහ චර්ිතයක්ද රා රාග චරිතයක්ද, ద్వේෂ චරිතයක්ද, ලෝභ චරිතයක්ද කියන එක පිළිඹුවම පේනවා. ඒක ප්‍රසිද්ධියේ තියෙන රාසක්. එහෙනම් අපේ චරිතය නිතරම අපේ ජීවන රටාව නිකලසිය යුතුයි. එහෙනම් අදත් අපි ධර්මානුකූලව සමහර දේවල් නඩත්තු කරනවා. මේක ධර්මයට එකඟයි කියලා ධර්මානුකූලව බඩමුට්ටු එකතු කරලා අද ඒව අත්හරින්න බැරුව අපි ලෝභයට මත් වෙලා නැද්ද? අනන්ත අප්‍රමාණ ධර්මානුකූලව සිතලා අපි අනන්ත ලෝභ වලට අසු වෙලා නැද්ද මේ ධර්මයේ තුලින් අපි ලෝභයට අසු වෙලා ධර්මයේ තුලින් ලෝභේ නඩත්තු කරනවා ධර්මයේ තුලින් නැවත නැවත ලෝභයට අසු වෙමින් පවතිනවා මේ දුර්වලකම් අපි තාම අදාගෙන නැහැ මේ දුර්වලකම් තාම අපට තේරිලත් නැහැ දැන්වත් අපේ අඩුපාඩු નિවැරදි කරගන්නට ඕනේ අපේ දුර්වලකම් අපි අදා ගන්නට ඕනේ හේතුව මේ භවයේ නිවන් දකින්නට ඕනේ නම් මේ භවයේ සස සසරෙන් එතර වෙන්නට ඕනේ නම් මේ දුර්වලකම් අඩුපාඩු ඒ කාන්ත වශයෙන්ම හදන්නට ඕනේ වෙන උත්තරයක් නෑ මේ ප්‍රශ්නෙට එහෙනම් අපි දැක්කා අපි ධර්මානුකූලව මේ දේවල් දැකලා ධර්මානුකූලව ලෝභයට අවු වෙනවා ධර්මානුකූලව සමහර දේවල් ශ්‍රවණය කරලා ධර්මානුකූලවම ඒක තුලින් ලෝභයට අවු වෙනවා ධර්මානුකූලව කතා කරලා ඒ තුලින් මාන්නේ උඩඟු ආහංකාරය කියන ලෝභකම් වලට අපි අවු වෙනවා ධර්මානුකූලව තමයි ආහාර පාන ගන්නෙ ධර්මානුකූලවම ඒ රස තුලින් ධර්මානුකූල ලෝභයට අපි අවු වෙනවා මේ විදිහට ධර්මය මායාවසෙන් අපි ආක්‍රමණය කරනවා ලෝභ දේශ මේ අඩුපාඩු අපි තේරුම් ගත්තේ නැහැ. අපි තේරුම් ගන්න දක්ෂ වුණේ නැහැ. දැන් අපට පෙර කුසලයක් පාළ වෙලා මේ අඩුව තේරුම් ගන්න අවබෝධය දැන් ලැබුණා. දැන් ඉඳලා ධර්මානුකූලව මං අදාගෙන නඩත්තු කරන සෑම ලෝකයක්ම අපි අත්හරින්නට ඕනේ. සිතිනුත් අත්හරින්නට ඕනේ. භෞතිකවත් අත්හරින්නට ඕනේ. මම භාවනා කරන්න මේක සුදුසුයි. මට මේ විදිහට ඉන්න මේක සුදුසුයි. විවේක ගන්න මේක සුදුසුයි. මට සැතපෙන්න මේ විදිහට සුදුසුයි. මගේ ආරක්ෂාවට මේ විදිහට සුදුසුයි. මගේ පරිශ්‍රමට අපට මේ වගේ බඩු මුට්ටු සුදුසුයි කියලා අනන්ත අප්‍රමාණ අපි ධර්මානුකූල ඉතලා එකතු කරලා එකතු කරලා දැන් අපි කුටියස් කරනකොට ලොරි දෙකක් විතර ඕනේ පටවන්න ඒ තරම් බඩු මුට්ටු ඒ තරම් දේවල් අපි එකතු කරලා අනිත් අයගේ යාපත අනිත් අයගේ යාපත කියලා ලොරි දෙක බඩුවලට අපි එකතු එකතු කරලා නැද්ද අනිත් අය වෙනුවෙන් අනිත් අය වෙනුවෙන් කියලා අත්තරන් අත්තරින්න බැරි තරම් දේවල් වලට අපි අවු වෙලා නැද්ද අනිත්‍යගේ යාපත අනිත්‍යගේ යාපත කියලා අපට අයාපත අපිම සිදු කරගෙන නැද්ද? අනිත්‍යගේ අනාගතය කියලා අපට අපගේ අනාගතය අඳුරු කරගෙන නැද්ද? මේ අඩුපාඩුවත් අපට තේරිලා නැත්නම් අපි මිනිසත් භවයේ ඉන්නවයි කියන එක කියන්නත් අපට ලැජ්ජයි. තිරිසනා ඊට වඩා ශක්තිමත් හේතුව උන්ට ගෙවල් දොරවල් නැහැ. උන් නඩත්තු කරන්නේ උන් ඉන්න පරිසරයට රක්ෂිතයට ඔප්පු ලියාගෙන නැහැ. උන්ට අනාගතය ගැන අදහසක් නැහැ. ඊළඟ මොහොතට කන්න කෑම ඉතුරු කරන්නේ නැහැ. පරිස්සම් කරන්නේ බඩගිනි ඇදුනාම හොයාගෙන කාලා සන්තෝෂයෙන් ඉන්නවා අපිට ඒ මානසිකත්වයක් නෑ නේද හැබැයි අපි කියන්නේ අපි ශ්‍රේෂ්ඨ උත්තරීතර දුර්ලභ ගණයේ මනුස්සත්වය අපිට ලැබිලා තියෙනවායි කියලා. හැබැයි අර සතාට තියෙන අවබෝධයවත් අපිට නැහැ කියලා දැනෙනකොට අපි සතාට වඩා පල්ලෙයා මට්ටමක ඉන්නේ. මේක අපි නියතමානීව පිළිගන්නට ඕනේ. සමහර සත්තු ළඟ තියෙන ಗುಣධර්ම අපිට නැහැ. ගවයා කරත්තේ බැඳලා අවුරුදු ගණන් ගගා වැඩ ගන්නවා මාස ගණන් වැඩ ගන්නවා එයාට බඩගින්නට කෑම ටිකක් විතරයි දෙන්නේ කෑම එයාට බඩගිනි වෙලාවට දෙන්නෙත් නෑ වතුර අවශ්‍ය වෙලාවට දෙන්නෙත් නෑ වැඩ ගන්නවා වැඩ ගන්නවා අතිකාල දීමනක් නෑ මාසික වැටුපකුත් නෑ එයාට අවුරුද්දට වාර්ෂික නිවාඩු ලෙඩ නිවාඩු මොකවත් නෑ අවුරුද්දට ගමේ යන්න කිසිම මොහතක එයාට කිසිම දෙයක් දෙන්නෙත් නෑ එයා හැමදාම ඒ කරත්තේ බැඳලා වැඩ ගන්නවා හැමදාම ගුටි කනවා හැබැයි කවදා කවදාවත් එයා වැඩ වර්ජනය කරන්නේ වැඩි පඩි වැඩි කරලා දෙන්නයි කියලා උද්ඝෝෂණය කරන්නේ පෙළපාලිය යන්නේ හේතුව එයා ලද දෙයින් සෑයීමටපත් වෙන්න මානසිකත්වයේ හදලා හැබැයි අපි වැඩ කරගෙන ඉන්නකොට පටිමදි කියලා අපි උද්ඝෝෂණය කරන්නේ නැද්ද? ඒ වැඩපොළ කඩා වැටෙන්න ඒකට විරුද්ධව කටයුතු කරන්නේ නැද්ද? කල්ලි ගෑයිලා ඒක විනාශ කරන්න කුමන්ත්‍රණය කරන්නේ නැද්ද? ඒකේ තියෙන බඩු මුට්ටු අපේ අතින් ගාලා පොඩි කරන්නේ නැද්ද? බලන්න අර ගවයට තියෙන අවබෝධයවත් අපට නැහනේ. නෑනේ. ඒ ගවයාට තියෙන මානසිකත්වයවත් අපට නෑනේ. එහෙනම් මේ විදිහට අපි සත්තුන්ට බනිනවා සත්තුන්ට නිନ୍ଦා අපාස කරනවා ඒ සත්තු දිහා හොඳට බලාගෙන ඉන්නකොට තේරෙනවා ඒ සත්තු අපට වඩා ශ්‍රේෂ්ඨයි ඒ සතා අපට වඩා දියුණු වෙලා ජීවිත කාලෙම මුර කරනවා කිසිම කෙනෙකුට එන්න දෙන්නේ නැහැ බුරනවා. හැබැයි යාට පඩියක් ලැබෙන්නේත් නැහැ. සීතලට පොරව ගන්න කබායක් ලැබෙන්නේත් නැහැ. බේතෙත් ගන්න කිසිම කෙනෙක් කිසිම උදව්වක් එයාට කරන්නේ එයා ඉම්බ්‍රිසාව ඇදුනාම උණ ඇදුනාම ඒම ලෙඩ වෙලා ඉඳලා නිකම්ම සනීප වෙනවා. හැමදාම දූවිල්ල ගොඩේ නිදාගෙන ඉන්න අපේ මිදුලේ සුනකයා දිහා බලන්න මොනතරම් ශ්‍රේෂ්ඨයිද කියලා හැබැයි අපේ ජීවිතවල අපට ඒ වගේ වැඩක් කරන්න වුණොත් එම ජීවිත කාලෙම අවුරුද්දක් විතර පඩි නැතුව මුර කරන්න වුණොත් එක තප්පරයක් ඉන්නේ ඒ මුර කරන වැඩපොලට ගිනි තියලා නේද අපි යන්නේ ඒ තරම් අඟුලිමාල වාගේ අපේ චරිත හරිම දරුණු වෙලා එහෙනම් ඒ වගේ පුංචි සත්තු ළඟ අපට ඉගෙන ගන්න ඕන තරම් පාඩම් තියෙනවා. ඒ සත්තු අපට වඩා දියුණුවේ ಗುಣවලින් තාම සසරෙන් එතර වෙන්න අදහස පාළ වෙලා නැහැ. ඒ කට්ටියට මිනිසත් බව ලැබිලා නැහැ. සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් වෙන්න අපට මිනිසත්කම ලැබිලා අපි තාම අපේ අඩුපාඩු හදාගෙන නැහැ. අම්මා තාත්තට කතා කරන්න දන්නේ සහෝදර සංඝයාට කතා කරන්න දන්නේ වැඩිහිටියාට ගරු කරන්න දන්නේ ආචාර්යයාට ගුරුවරයාට කතා කරන්න දන්නේ නැහැ. අපි ජීවත් වෙන පරිසරයේ මිනිසුත් එක්ක සතුටෙන් සාමෙන් ජීවත් වෙන්න අපි දන්නේ එකමුතුකමින් කටයුතු කරන්න දන්නේ මේ තරම් දුර්වල වෙච්ච අපි අර තිරිසන්ුන්ට වඩා අන්ත අසරණ වෙලා නැද්ද අපේ චරිතය අර තිරිසන්තුන් තිරිසන්ුන්ට වඩා පල්ලෙහා තත්ත්වයෙන් පවතින්නේ නැද්ද මේක අපි අවංකවම තේරුම් ගන්න පිළිගන්න අවශ්‍යයි එහෙනම් මේ ලෝභය ධර්මානුකූල අපිව වෙලාගෙන ධර්මානුකූලව මුලා කරගෙන අනන්ත අප්‍රමාණ ಜಾති දරා බව හදනවා. අපි මේක තේරුම් ගන්න නැතුව ධර්මානුකූල හිතනවා මේක අනිත්‍යගේ යාපත මේක මගේ යාපත අනාගතයේ ප්‍රයෝජනෙට සාසනයේ පැවැත්මට අනිත්‍යගේ යාපත පිණිස මේ දේවල් හදලා තියන්නට ඕනේ කියලා ධර්මානුකූල හිතලා ධර්මානුකූල සාකච්ඡා කරලා ධර්මානුකූල ක්‍රියා කරලා මගේ ජීවිතේ මං අඳුරු කරගෙන මගේ යාපත අයා යහපත කරගෙන සතර දිබ්බාගේ සතර දිබ්බාගේ කියලා මම සතරේ අතරමං වෙලා යනින දිබ්බාගයක් නැති මට්ටමට මමපත් වෙලා මට යනින දිබ්බාගයක් නැතිකොට මම කොහමද සතර දිබ්බාගයට වැඩ කරන්නේ මට හිඳ තැනක් නැතිකොට මම කොහමද තවත් කෙනෙකුට හිඳ තැනක් හදන්නේ මටවත් මට පීඩ වෙන්න බැරි වෙනකොට තවත් කෙනෙකුට පීඩ වෙන්න මම මොකටද ශාලා විස්රාම ගොඩනැගිලි හදන්නේ මෙන්න මේ දුර්වලකම් තේරුම් ගන්නට අවශ්‍යයි මේ අඩුපාඩු නිවැරදි කරගන්නට අවශ්‍යයි අනන්ත අප්‍රමාණ අපගේ දෝෂ අපි තීරණය කරගන්නට ඕනේ. අද ඉඳලා හදනවයි කියලා අපේ අඩුපාඩු අද ඉඳලා අපි අදිස්ථාන කරගන්නට ඕනේ. අද ඉඳලා නිවැරදි කරනවයි කියලා මේ වගේ වීරිය අපට නැත්තම් ප්‍රතිපatti නැත්තම් මේ මිනිසත් භවයේ අපරාධේ නැවත භවයට යනවා මේක හැදෙන්නේ නැහැ. එහෙනම් අපි නියතමානී වෙලා අවංක වෙලා අපි අපටම එකඟ වෙන්නට ඕනේ. මේ ලබාපු මිනිසත් භවයේ රාත් වෙලා මං ඈතර වෙනවා. සසරෙන් නිමා වෙනවා. නැවත කවදාවත් මේ ලෝක ලෝකයේ දකින්න ලබන්නේ නැහැ. පිරිණිවන් පාන්න සුදුසුකම් ලබනවායි කියලා අපි අපට එකඟ වෙලා මේ ලෝභයේ ධර්මානුකූලව අපිව වසඟ කරනවා, අපිව මුලා කරනවා, ධර්මයට අනුව මම ලෝභයක් නඩත්තු කරනවා, ධර්මයට අනුව මම ලෝභයක් මම දවස ගන්න ප්‍රගුණ කරනවා, ලෝභයෙන් මම ජීවත් වෙනවා. මේ දුර්වලකම් අඩුපාඩු අපි නිවැරදි කරගන්නට ඕනේ. අපි මේ මොහොතේ ඉඳලා ඇසට පේන දේවල් ධර්මානුකූලව දැකලා ලෝභයක් නඩත්තු කරන්න යන්නේ නැහැ. දේවල් ධර්මානුකූලව සවන් දීලා ලෝභයක් නඩත්තු කරන්න යන්නේ දැනෙන රසජාති ධර්මානුකූලව සිතලා ලෝභයක් නඩත්තු කරන්න යන්නේ අපට හැඟෙන හැඟීම් වලින් ලෝභය අපි නඩත්තු කරන්න යන්නේ ඒවා ධර්මානුකූල හැඟීම් වශයෙන් මෙනෙහි කරලා නිවැරදි කරගන්න යන්නේ හැම දේ තුලින්ම තියෙන්නේ පැවැත්මක් අනිත්‍ය ධර්මතාවයක් හැම ස්පර්ශයක් තුලින්ම අටගන්නේ දුකක් මෙන්න මේ නිවැරදි අවබෝධයට අපිපත් වෙන්නට ඕනේ. මේ නිවැරදි දැක්ම අපි තුලට එන්නට ඕනේ. අපි පුරුදු වෙලා ඉන්නවා අපට අත්හරින්න බැරි වෙනකොට ධර්මානුකූලව හිතලා ඒක අපි නැවත පාවිච්චි කරන මානසිකත්වය අදා ගන්නවා. එහෙම අදාගත්ත මානසිකත්වය තමයි සියල්ල මනසෙන් අත්හැරලා නැවත නැවත කාලා බීලා විඳගෙන ඉන්න මානසිකත්වය. ඒක තුල තියෙන්නේ ධර්මානුකූල ලෝභය නඩත්තු කිරීමේ මානසිකත්වයක්. ඒ වගේ දුර්වලකම් වලින් අපි නිදහස් වෙන්නට ඕනේ. අත්හරිනවයි කියලා තීරණය කරගත්තාම මොකටද මනසින් අත්හැරලා නැවත අල්ලගන්නේ? අත්හරින්න තීරණය කළාම මොකටද ඒක ආයි විඳින්න යන්නේ? නැවත මොකටද ඒක පරිභෝජනය කරන්න යන්නේ? නැවත මොකටද ඒක අල්ලගන්න යන්නේ? අත්හරිනවා නම් අත්හැරලා දාන්න එපාය. නැවත ගැනීමේ අදහසක් නැතුව එහෙනම් මේ වගේ ධර්මානුකූලව අප අනන්ත අප්‍රමාණ ඇසෙන් රවට්ට ගත්තා. මේ වගේ ධර්මානුකූලව අනන්ත අප්‍රමාණ කණෙන් අපි රවට්ට ගත්තා. අනන්ත අප්‍රමාණ අපි දිවෙන් අපිව රවට්ට ගත්තා. අනන්ත අප්‍රමාණ කායික චර්යාවෙන් අපිව අපි රවට්ට ගත්තා. අනන්ත අප්‍රමාණ අප්‍රමාණ ධර්මයෙන් අපි සිටිවිලි වලින් අපි අපි රවට්ට ගත්තා මේ වගේ රවටිලි වලින් අපි අද නිදාස් වුණා මේ මොහොතේ ඉඳලා අපි අපි රවට්ට ගන්නෑ නිවැරදි දැක්ම තුල තියෙනවා ඉන්නවා හැම ධර්ම කාරණාවක් තුලින්ම අපි ලෝභයක් නඩත්තු කරන්නේ ද්වේෂයක් නඩත්තු කරන්නේ මෝහයක් නඩත්තු කරන්නේ හැමදේම ධර්මානුකූලව දැකලා හැමදේම නිරෝධ වෙන්න අන්තිමට මම නිරෝධ වුණා කියන මානසිකත්වෙනුත් නිරෝධ වෙන්න එතකොටයි පුද්ගලයා සත්‍යය නැති වෙච්ච ඒ නිරෝධගාමී ස්වාමිනී මානසිකත්වය අපට හිමි වෙන්නේ එහෙනම් සංසාරේ අපි අනන්ත අප්‍රමාණ මේ වගේ දුර්වලකම් එක ජීවත් වෙන්න ඇති. මේ වගේ දුර්වලකම් එක අනන්ත අප්‍රමාණ මුලා වෙන්න ඇති. මෙතනින් පස්සේ අපි ධර්මයට අනුව ධර්මානුකූල සිතලවත් කිසිම කෙලෙසයක් නඩත්තු කරන්නේ ඒ වගේ ලෝභයක් නඩත්තු කරන්නේ පරිභෝජන ඉවරද විසි කරලා දාන්න, ගින්නට පූජා කරලා දාන්න. අපිට අවශ්‍ය නැත්නම් ඒක තවත් කෙනෙකුට අවශ්‍ය නැහැයි මට අවශ්‍ය නැහැ කියන්නේ ඒක මට ප්‍රශ්නයක් නිසා නේද? එහෙනම් තව කෙනෙකුට දුන්නාම දැන් ඒ ප්‍රශ්නේ යාට වෙන්නේ නැද්ද? මට මේක අවශ්‍ය නැත්තම් විවාහේ මම විවාහ නොවි ඉන්න එක නේද යාපත. එයාව තව කෙනෙකුට විවාහ කරලා දුන්නාම දැන් ඒ ප්‍රශ්නේ එයාට නැද්ද? මට එපා කියන සරප්පු දෙක තව කෙනෙකුට දුන්නාම මට ඒ සරප්පු දෙක නිසා හැම කැපෙනවා නම් තුවාල වෙනවා නම් දැන් එයාගේම කැපෙන්නේ නැද්ද තුවාල වෙන්නේ නැද්ද? ඒ කියන්නේ මට ප්‍රශ්නයක් නම් ඒක තව කෙනෙකුට ප්‍රශ්නේ පූජා නොකර ඉන්න එක අපි වග බලා ගන්නට ඕනේ. ධර්මානුකූල හිතනවානේ මට එපා තවත් කෙනෙකුට යාපතක් වෙයි. තවත් කෙනෙකුට ප්‍රයෝජනයක් වෙයි. තවත් කෙනෙකුට යාපත පිණිස මේක දීලා දාමු කියලා අපි මොකද කරන්නේ අපට ප්‍රශ්න ගැටලු තියෙන සේරම ටික තව කෙනෙකුට පූජා කරනවා ඒකෙන් පූජා වෙලා තියෙන්නේ අපි දීප බඩු මුට්ටු නෙමෙයි අපේ ප්‍රශ්න ගැටලු ඒ මනුස්සයා ඔළුව අවුල් කරගෙන කල්පනා කරනවා මේක විසඳුමකුත් නැහැ මේක නිදාසෙන්න ක්‍රමයකුත් නැහැ අපෙන් අනන්ත අප්‍රමාණ මේ වගේ අඩුපාඩු මේ ලෝක සත්‍යයට සිදු වෙලා තියෙනවා එහෙනම් අදින් පස්සේ අපි නිසා කිසිම කෙනෙකුට අඩුපාඩු සිදු නොවෙන්න අපි මේ හැමදේම නිදාස් වෙනවා නිදාස විලාස වෙනුවෙන් අත්හරින දේවල් තව කෙනෙකුට අල්ලා ගන්න අවස්ථාවක් දෙන්නේ නැහැ. තව කෙනෙක් අවු කරලා අපි නිදාස් වෙන්නෙත් නැහැ. අපි නිදාස් වෙනවා. ඒකෙන් ඇත්තටම නිදාසමයි. නැවත ඒකෙන් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ කවදාවත්. මෙන්න මේ මානසිකත්වය පුරුදු කරමු අසකන දිවනාසය සමසිත කියන ආයතන අයතුලෙන් ධර්මානුකූල සිතලා මෙනෙහි කරලා කිසිම ලෝභයක් නඩත්තු නොකරන්නට අපගේ ಗುಣධර්ම අපි වඩමු අනන්ත අප්‍රමාණ අපි ධර්මයෙන් ඉතලා ගොඩාක් ලෝභය අපි මේ මේ වෙනකොට අල්ලාගෙන ඉන්නවා ගොඩාක් ලෝභයන් අපි නඩත්තු කරමින් සිටිනවා ඒ හැම දෙයක් තුළින්ම ධර්මානුකූලව පවතින්නේ ලෝභයක් කියලා තේරුම් අරගෙන නිරෝධ කරලා දාන්න භෞතිකවත් මානසිකවත් අත්හැරලා දාන්න ඒ හැම දෙයක්ම අපිට ගෙනියන්න බෑ. මේවා తాවකාලිකයි ධර්මානුකූලව මේක ලැබිච්ච දෙයක්. කර්මයට අනුව වෙච්ච ගනුදෙනුවක්. එහෙනම් මේ හැම දෙයක්ම කමඨාන් වශයෙන් පරිභෝජනය කළා මන් දාලා යන්නට ඕනේ. කිසිම දෙයක් මට අයිති නෑ. කුසලයේ තියෙන තාක්කල් පවතිනවා. අකුසලේ පටන් ගත්තාම මේක අයිමි වෙනවා. මේ යථාර්ථය දැනගෙන හැම දෙයක්ම අත්හරින්න, නිරෝධ වෙන්න, ඒකාන්ත වශයෙන්ම මිනිසත් භවයෙන් වැඩ ගන්න. එහෙනම් මේ කමඨාන මේ ලබාපු මිනිසත් භවයේ පුරාවටම මේ නාම රූපෝලි මම ධර්මයට අනුව ධර්මානුකූලව ශාසනයට අනුව විනයට අනුව සීලයට අනුව කමඨාන් වලට අනුව මම අවු වෙනවද? ඒ අවුෙච්ච දේ තුලින් ලෝභයක් නඩත්තු කරනවද? මම ධර්මානුරූපීව තාම කෙලෙස් එක්ක නඩත්තුවක් කරගෙන යනවද? මේ දුර්වලකම් නිවැරදි කරගෙන ඒ අදුපාඩුකම් අදාගෙන ඒ කාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවයේ රාත් වෙලා පිරිණිවන් පාන්න මේ ධර්ම දේශනාව මේක තුලින් ලබාගත් ආ වූ කමඨාන අවබෝධයේ ප්‍රඥාව වාසනාව අපි සියලෝම දෙනාගේ මේ භවයේ පිරිණිවීම පිණිස හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි